හරි. එහෙනම් ධම්මිකා මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ. අම් ස්වාමීන් වහන්සේ කතා කරා එහෙනම් කායගත ඔව් කායගත සතිය ගැන. එතකොට ඒ කියන්නේ හිතෙන් අපි අපේ හිත දියුණු කරලා තියෙනවා නම් අපිට තේරෙනවා අපේ කය මොනවද කරන්නේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේක අනිත් පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන් නේද කියන එක මම දැනගන්න කැමතියි. මොකද දැන් අපේ හිතේ මොනවා හරි දෙයක්, ඒ කියන්නේ දුකක් හරි තරහක් හරි හිතේ එනකොට අපේ ඇඟේ කොහේ හරි දැනක ඒක අපිට දැනෙන්න ගන්නවා. අපිට ඒ ඒ හැඟීම එතකොට ඒ කියන්නේ හිතේ තියෙන කොහෙන්ද ඒ ඒක ඒ ඉමෝෂන් එක ඒ හැඟීම කොහෙන්ද ඇඟෙන් එන්නේ කියන එක හාමුදුරනේ අපිට පුළුවන් නම් ඒක ගන්න. එතකොට ඒක අපිව මේ ඒකෙන් ඈතට යොමු කරනවා. ඒ කියන්නේ අපේ තියෙන මේ අපිට ඒක උපාදානයක් කරගන්න නැතුව ඒ හැඟීම එතකොට අපිට අයින් කරගන්න ඒක අවස්ථාවක් වෙනවා කියන එක. ඔව් ඔව්. දැන් එතනදී අපි සතිසප්පජඤ්ඤයෙන් ඉන්නකොට තමයි අපිට දැනෙන්නේ මෙන්න මේ මනෝභාවය නිසා දැන් කය මෙන්න මේ විදිහට ව්‍යාකූල වෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස වෙනස් වෙනවා ස්නායු වෙන ස්නායු කම්පණය වෙනස් වෙනවා එතකොට ලේ ගමනාගමනය වෙනස් වෙනවා මාංශ පේශිවල ස්වභාවය වෙනස් වෙනවා උද්දංගම අදෝගම වායුව වෙනස් වෙනවා දැන් මේවා අපිට සිහියෙන් හිටියොත් තමයි හඳුනා ගන්න පුළුවන් එතකොට එහෙම හඳුනා ගත්තාම අපිට දෙවිධයකින් ඒක සමනය කරන්න පුළුවන් එක පැත්තක් තමයි අර ඇති වෙන කායික ව්‍යාකූලත්වයට අවධානය යොමු කරලා හරියට එතන කායගත සතියත් එක්කලා අපිට කය සැහැල්ලු කරන්න පුළුවන් සංසුන් කරන්න පුළුවන් ඒක ක්‍රමයක් අනිත් පැත්ත තමයි චිත්තානුපස්සනාවට ඒ ඒ කෙබඳු මනෝභාවයක් නිසාද මේ ව්‍යාකූලත්වය ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ ඇති වෙන මනෝභාවයට අවධානය යොමු කරලා චිත්තානුපස්සනාව ඔස්සේ ඒ මනෝභාවය සමනය කිරීම දැන් අපිට මේ කාය භවනාව කියන එක වැදගත් වෙන්නේ අර යම් කිසි කෙනෙක් එහෙම කය ව්‍යාකූල වුණාම දැන් ඔබතුමිය කිව්වා වගේ කයේ යම් යම් කොටස් එහෙම උත්තේජනය වෙනකොට ව්‍යාකූල වෙනකොට ඒ తত্ত্বය එහෙමම තිබියදී අපි අර මනෝභාවය වෙනස් කරන්න උත්සාහ කළාට ඒකේ තරම් සාර්ථක නැහැ. මොකද හැමතිස්සෙම රූපය නාමයට නාමය රූපයට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා අර කයේ ඇති කරන ඒ කම්පනය නැවත නැවත අර විදිහේ මනෝභාවයන් ඇති කරන්න හේතු වෙනවා. දැන් මේක අපට රාග ද්වේෂවලදී හොඳටම පේනවා. දැන් අපට රාගයක් ඇති වුණාන් පස්සේ ඒ සරාගී මනෝභාවය අපි යට කරන්න කොච්චර උත්සාහ කළත් අර කයේ ඇති කරන උත්තේජනය විසින් නැවත නැවත සරාගී මනෝභාවය ගොඩනගන්නට පසුබිමක් හදනවා. ඊට පස්සේ ද්වේෂය ඇති වුණාන් පස්සේ ද්වේෂය තුලින් ඇති කරන ආවේගය තුල අපි කොච්චර ද්වේෂය සමනය කරන්න උත්සාහ කළා වුණත් නැවත නැවත ඒ ඒ ආවේගය මතු කරන්න අර කායික ස්වභාවය හේතුවක් වෙනවා. ඒකයි අපි අර මුලින් සිහිපත් කළේ මට ඒක ගුරුවරයෙක් උපදෙස් දුන්නා භාවනාව සම්බන්ධව. එතකොට ඒ ගුරුවරයා මට කිව්වේ කය සැහැල්ලු කරගෙන කය සංසුන් කරගෙන ඕන අර මානසික සංවරය ඇති කරන්න. ඉතින් ඇත්තටම මට ඒක මුල් අවස්ථාවේදී මම ඒක පිළිගන්නවත් කැමති වුණේ නැහැ. නමුත් මේ බඳු අත්දැකීම් ලැබමින් ටිකෙන් ටික මේ ගමන යනකොට පුහුණු වෙනකොට තමයි අපට දැනෙන්නේ චිත්තානුපස්සනාවට අවධානය යොමු කරලා සිත සිත පිළිබඳව විදර්ශනාවකට අපිට යන්න පුළුවන් ඍජුවම. හැබැයි කයේ මොකුත් ගැටලුවක් නැතිනම් විතරයි. ඉතින් කය යම්කිසි ව්‍යාකූල තත්වයකටපත් වුණු අවස්ථාවේ කය සංසුන් කරගෙන තමයි අතන්ට යන්න වෙන්නේ. එහෙම නැතිනම් අපි කොච්චර උත්සාහ කළත් එතන පටලවිල්ලක් නිසා ඒක සාර්ථකව කරන්න බැරි ඒකයි ඔව් ඒකයි මේ කය සමනය කර ගැනීමේ වැදගත්කම තියෙන්නේ අපිට මූලික වශයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ අත්දැකීමේ විදිහට මම කයේ කොහෙන්ද මගේ ඒ කියන්නේ දැන් දුකක් දැනෙනකොට කොහෙන්ද ඒක මතුවෙන්නේ කියන එක මම ඒකට අවධානය යොමු කරොත් මට එතකොට මට අයින් කර පුළුවන් මගේ දුක සහ සහ දැන් එතකොට ඔබතුමියට දැනෙනවනේ ඒක දැන් ඇත්තටම සමහර අවස්ථාවලදී අපි වුණත් දැන් මේ පැවිදි වෙච්ච මුල් අවදියේ මම එහෙම යම් යම් දේවල් එහෙම කරලා බලලා තිනවා. ඒ කියන්නේ දැන් මගේ මනසට යම්කිසි කෝපයක් ඇවිල්ලා මට ඒක පාලනය කරගන්න බැරි නම් ඒ බඳු අවස්ථාවල මම සමහරලාට ගිහිල්ලා කණ්ණාඩියෙන් මූණ බලලා තියෙනවා. එතකොට කොච්චර නිකන් විකෘති වෙලා කළු වෙලා නිකන් මේ මමද මේ ඉන්නේ කියලා හිතන්න බැරි මට්ටමට විපරීත වෙලා. එතකොට දැන් ඒ ඒ ස්වභාවය දකිනකොට තමයි මේ ද්වේෂය කොච්චර අනර්ථකාරීද කියන තැන අපට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම අපි කණ්ණාඩියෙන් අපේ මොහොන බලලා අපි ඒකේ අනර්ථය හඳුනා ගන්නවට වඩා සූක්ෂමයි ඔබ ඔබතුමිය ඔය කියන තැන. ඒ කියන්නේ අපේ ශරීර අභ්‍යන්තරයේ කොතනටද මේ මනෝභාවය නිසා යම්කිසි බලපෑමක් ඇති කරන්නේ. ඒතර ඒක හරියට හඳුනාගත්තොත් අපිට එතන ඉඳලා ඒක සමනය කරන්න පුළුවන්. ඒක මේ මේ සතිපට්ඨාන මාර්ගයේ ඉතා හොඳ ප්‍රවේශයක් වෙනවා. කායानुපස්සනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. දරාසන්න.